මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න එපා. අපි දැන් ඉන්නේ මහා මූකලම් පොජ්ජට වැටෙන අලිහදරීමේ ලොකු ගලක් උඩයි. මට මහා නරක දුම් ගඳක් දැනෙනු නාමේ. ඔය බලන්න. ඕමයි. ආ. ඒ අර මිනිහා කංශදුම් උරනවා අර අර. අන්න. අන්න. ඒ මිනිහා ලබු ගෙඩිය කටේ තියාගෙන උඩ බලාගෙන අර බලන්න මිනිහාල් ලබු කබලේ පුරවගෙන ඉන්න වතුර බොනවා. ඒකයි. අර අන්න අන්න අන්න දෙකේ වට පිට බලනවා. Oh my. අන්න මේ පැත්තට එනවා. අනේ මට නම් හරිම බයක් දිනනවා මේ. ඒයි. මුලා කොහෙද රින්ග ගත්තේ? වරෙල්ලා එළියට ඉන්න මුල්ලකින්. නැත්තං එක්ක දල කොට ඇනලා මරලා දායි. නැත්තං කොටි දීයක් පැනලා බොටුවකයි. මුලාට ඇහෙනවද මේ බොකුටා කාවල්කාරයා කියන දේ ඈ? මම මගේ පැල්කොටේ ළඟින්ගේ ඉර දෙන්නම්. උදාහරණයක් අවුව වටනකන් ළඟින්ට. කරන්ටි මාමිසෝ. මිනිහා දැක්කේ නැහැ. අපි මේ මහ ගල උඩට නැගලා ඉන්නවා කියලා මිනිහට පේන්නේ නැහැ. ඒ වුණාට අපිට පුළුවන් මේ ගල උඩ ඉඳ හිත එළි වෙනකල්. නිින්ද ගියාම නිින්දෙන් පෙරලා බිමට වැටුනොත් ඉවර නේද? අනේ මට බයයි මේ ගල උඩ ඉඳ. විසෝ ගලෙන් බිමට දැස්වා ඊටත් වැඩිය භයානකයි. ඇයි? ඇයි කියන්නේ? අර මිනිහා මිනිහෙක්ද නැත්නම් නොසන්ඩාලයෙක්ද කියලා දන්නවෑ. ඒ වුණාට ඒ මිනිහා මිනිහෙක්නේ. අර දලකොට ඇතා වගේ නෙවෙයිනේ. අපට පුළුවන් මිනිහට කරුණු කියලා තේරෙන්න. ඒත් මේ ගලමුදුනේ ඉන්නකොට මේ දලකොටාට බෑ අපිව ඇදලා පොළවේ ගහන්න. මේක උස ගල් පර්වතයක්. හැබැයි මේ ගල් කන්දට අර වල් දෙල්ලතු ගෑවෙනවා. ඒ වුණාට නිින්ද ගියාම මාව ලිස්සලා බිම වැටලා මැරලෙයි නාමේ. හ්ම්. එහෙමනම් මගේ මේ කමිසේ ඉරලා මං ඔයාව නොඇටෙන්න මගේ ඇඟේම ගැට ගහගෙන ඉන්න. එළි වෙනකන්. හ්ම්. හරිද? ඔන්නේ නම් මං කමිසේ ඉරලා. එපා එපා එපා. එපා. ඒත් මට බයයි මේක උදේට. මේක බේරක් විතර උසයි නාමේ. අර අර බලන්න බිම දිහා අර අනේ ඒයි බොලා කොහෙද රින්ගගෙන ඉන්නේ මම් බොලාට කීවා මගේ පැල්කුටේ ඇතුලේ ගුඩන් ගහගෙන ඉර දෙයියෝ කන්ද උඩින් ඇබිලා බලනකන් ළඟින්ට දෙන්නම් කියලා ඒ තාහුවත් නෑ එක්ක නිදිමාපිලා දත ගහවුවා නැත්තම් ගල්ලේ ඇතුලේ ළඟින පොල් කඳ විමුරා වෙලා ගත්තා ඒත් මේ පිරිණි එකා නම් විමුරා කියලා දැම්මත් කාරින්නේ අර බබලතා ඉතුරු කරලා ඒයි හිදාදියෙන් හෙට ගාටමුග ඇනීම ඉනිහයි කොයි ගුලක වලක ගස් කබලක රිංගලා නම් වරෙල්ලා එළියට මේ පොකුටන අරක එකෙක් නෙවෙයි ඇහුණද ඇහුණද මේ මිනිහ අන්තිමට කියපු දේ ඕ මේ සේරම ඇහුණ බිසෝ ඔයා මේ මිනිහ විශ්වාස කරගෙන බිමට බහිනවද නැත්නම් හිත උදේ එළියනකල් මේ ගල මුදුනේ ඉන්නවනේ. මේ මේ ගල මුදුනට මුළු මූකලානම ලස්සනට පේනවා හඳ එළියට අර බලන්න. පූර්ණ චන්ද්‍රයා බලාකුළු මැද්දෙන් අහසෙම නැගලා පලාතම ආලෝකමත් කරන හැටි හරිම ලස්සනයි. මෙතන හරිම හොඳ තැනක් බිසෝ. ඒ වගේම භයානකයි. නින්ද කියාම ඩිංගක් ලිස්සුවොත් ගලෙන් බිමට වැටිලා නෑ නෑ ඔයාව බිමට වැටෙන්න දෙන්නේ නෑ මං. ඒ වුණත් මේක භයානකයි නාමල්. එහෙමනම් ඔයා මොනවද මට කරන්න කියන්නේ? මේ හ්ම් අපි බැලලා යමුද? අර මිනිහට කතා කරලා කියන්න. ආ මොනවද මේ නාඳුනන ගොරෝසු මිනිහට අපි කියන්නේ? ඈ දැන් ඔයාම කල්පනා කරලා මොනවරි කියලා ආ මෙහෙම කරමු මේ. අපි පන්නමක් හදාගෙන ඒක පත්තු කරගෙන ආපහු කරත්ත පාරට යන්න බලමු. ආ අර දල බිඳගත්තු වල්ලතා පන්දන් එළියට කුලප් වෙලා ආවොත් අනික මේක සර්ප විමානයක් විය. සර්පයෝ පන්දන් එළියෙන් කලබල වෙලා දෂ්ට කරන්න බැරි නේ. බලන්න. මොකද සත්‍යයක් කියනවා? අනේ මට බයයි. ඊයේ හුලන් සද්දේ සිසිල් සුළඟක් ගතසිත නිවන මන්ද මාරුතයක් මේ මං කැමති අපිට හැමදාම මේ ගලමුදුනේ ඉඳගෙන වන පිටින් එන මල් සුවඳයි මද සුළඟයි වින්දනය මේ ඔන්න ආයිත් සතේම මේ ඔයගේ කම්පීරි වෙනස් මත්තන්නේ ඔය ඔය බලන්නකෝ යම්කි සති දැන්වත් ඇහෙන බලන්න උනාගෙන ඉන්න බිසෝ මං හිතන්නේ මේ ගල් පර්වතයේ එහායින් තියෙන ගස්වල ඉදිච්ච ගෙඩිවල සුවඳට මාව උළු වෙනවා. අර බලන්න. උන් ඉගිලගෙන ඉන්නේ වල් දෙල් ගහන. හරි. ආවුල සද්ද නෙවෙයි මට එන්නේ. එක්ක ලොකු පිවුලෙක් වගේ සතෙක් මේ ගහ දිගේ උඩට බඩ ගන්නවද කොහෙද? උය උය දැන්වත් ඇහෙන්නද? ආපු. මොකක්ද 아무තු සද්දයක් නම් ඇහෙනවා තමයි. ඒක මොකද්ද කියලා අපි කොහොමද බලන්නේ? ගිනි පෙට්ටියක්වත් ඇපිලෙන්නේ නැහැ. විවිධ යන්නමක්වත්. ඔන්න ඔන්න. ඔන්න ආයිමත් ලිස්සන සද්දයක් වගේ එනවා. ඔය අනේ අපි මොකද කරන්නේ මේ ගලමුදුනේ ඉඳගෙන? මේ මේ මහා මූකලානේ ඉන්නවලු පොල් කඳන් විතර ලොකු පිඹුරෝ. ආ. පිඹුරා සතෙක් ගිලින්ට කලින් ඒ සතාගේ කකුල් වෙලා ගන්නවලු. එහෙම දෙයක් අපිට දැනුණද? නෑනේ. ඊට පස්සේ පිඹුරා ඒ සතාගේ මුළු ඇඟම හිමින් හිමින් වෙලාගෙන තද කරලා ඇටකොටු බෙදලා සතා මාව තවත් බය කරනවනේ. බයෙන් තපා බිසෝ. ඒ වගේ පිඹුරක් කාවොත් මම උගේ ඔළුව දෑතිම්ම මිරිකලා අල්ලගෙන හුස්ම ගන්න නැති වෙන්න තද කරනවා. නෝනේ සති දැන් මේ ළඟින්ම එනවා. මේ බලන්න. ඔය බලන්න. ආ. කණු බලාකොලකින් හඳ වැහුණා. මෙලෝඩියක් දැන් පේන්නේ නැති කවුරුද? දැකසින් තිපා. ඔය මාත් ඇදගෙන කනේ පහකට වැටේ. පොඩ්ඩක්ින්ට මොකද්ද මේ වෙන්නේ කියලා හොයලා බලනකන්. හොයලා බලන්න මේ චිත්ත කරවලේ වාට පේනවද? පිසිද්දේ උම්ම ඉන්න. නැත්නම් මේ ගැට ගහපු කමිසෙ ලෙහන්ට මං යන්න. හරි හරි හරි. ඔන්න බලන්න. මේ සත්‍ය එනවා. මේ ගල උඩින්ටත් බයයි. පහෙටත් බයයි. හැබැයිටම ඇයි අපි මේ මහම උකලනට ආවේ? ඉතින් අපි විහින් ආව නෙවෙයි බිසෝ. ඔයාගේ අප්පච්චි මාව තලා දාන්න හොයනවයි කියලා ආරංචි වුණා. ඒ හින්දා හැංගෙන්ට අපි තැනක් හොයනකොට ආරච්චිලා අපි පස්සෙන් ආවා. ත්‍රිවික්කලේ දැක්කගෙන. ඈ? අන්න අර මිනිහා මේ ගලට නැගිට ඉඳගෙන පන්දමක් පත්තු කරනවා. අර බලන්න. අන්න මිනිහා ඒ පන්නම උස්සලා මේ ගල මුදුන දිහා බලනවා. ඒ මෙයා මේ ගල උඩට આવොත් අපි මොකද කරන්නේ? බය වෙන්න එපා. සද්ද කරන්න. මට බයයි නාමේ. මේ මිනිහ අපුව මරලා දායි. කෑ ගන්න එපා මිසෝ. කෑ ගන්න එපා. ඒයි සිතාදිය ඇත්තෝ. තොපිලා ඔය ගල උඩට බඩ ගෑවේ මහ පිඹුරගේ ගොදුරටද රූඩා බහැපියව්. පිඹුරු තඩියා ඊවල්ලන්ට කලියෙන් නැත්තං ඔය දෙන්නගෙන් එකෙක් මිමුරගේ ගිරියෙන් ඇතුළට කම්මුතු ගහයි. මේ මේ මේ දඩයක්කාරයත්තෝ දඩයක්කාරයත්තෝ මේ අනේ අපිට ඩිංගක් ඇවුම්කම් දෙනවද? දෙනවද කියලා අහන්නේ අහවල් කැකිරක්ද කවුද දන්නේ ඈ? ගල උඩට ගියා නම් බිමටත් වරල්ලා. ඔය දෙනවද කියලා කංකෙදරි ගාන අහවල් එක තෝරගන්න හරි හරි ආයුබෝවන්. තමුන් නැහැගේ නම හරියට දන්නේ නැති හින්දායි මේ ආයුබෝවන් කිව්වේ. ඒක නරක වචනයක් නෙවෙයි දඩයක් කරැත්තු. එහෙමනම් ගලෙන් බිමට රූට බහපල්ලා හොල් කඳ පිඹුරු තඩිය වෙලා ගන්න කලියෙන්. අපි වහිමුණා මේ මට මේ පිඹුර බඩ ගන්න සද්දද කොහෙද ඇහුනේ? ඉක්මන් කරන්න නාමේ. දඟලන්න නැතුව ඉන්න පිසෝ. මම මේ රෙදි කඩෙන් අතක් ගැට ගාලා අල්ලගන්නකල් පොඩකින්ද? ඔය කලමුදුනේ එහෙ කොනක් තියෙන දෙමර කූඩුවේ අවුස් වුණොත් නේද? තොපිලා විතරක් නෑ මාත් නියාදේ දෙමරු වනලා. ඊට කලියෙන් රූට බහිනවද? නැත්තං දෙමරු වනලා බිමට දොප ගෑවෙනවද කියාපල්ලා කියන හරුපයක්. අපි මේ පහලට රූට බහිනවා. දෙංගිත්තක් ඉවසන්නකෝ. ආ හොඳයි හොඳයි. බිසෝ <laughs> ඔයා මගේ අතක එල්ලින්ට මං ඔයාව පරිස්සම් කරගෙන බහින්න හා එහෙමද අල්ලගන්න එහෙනම් මගේ පපුව ගහනවා අපි දෙන්නම මේ ගලේ බීමට වැටලා මැරෙයි කියලා තියෙන බයට එහෙම වුණොත් අපි දෙන්නම මැරෙන්නේ එකටයි නිකම්ම නෙවෙයි ආදරේ ප්‍රේමේ ආලවන්තකමේ ඉහළ තැනට ගිහිල්ලයි අපි දෙන්නගේ ජීවිත පරිත්‍යාග කරන්නේ තේරුණාද විශේෂ එහෙනම් මේ මිරිස වැටිය වගේ උසමා ගල් පර්වතේ රූඩල බිමට බහිනවා. හරි. පරිස්සමින්. Oh, oh, oh, oh, oh, oh, oh, oh, oh, oh, oh, oh, oh, oh, oh, oh, බැරි වුණාද හොයාගන්න? මං මහා අලි හදිරෙමට යනකල් පස්සෙන් නවතැව්වා. නවතලා නවතලා ඒත් බැරි වුණා. නැවතුණා නම් ඇයි අල්ලගත්තේ නැත්තේ? බෝලන් ලොකෝ නවතැව්වා කියන්නේ මේ මුවන් පැලැස්සේ බහින් පස්සෙන් එලෙව්වා කියන එක නේද? මං අහන්නේ ඇයි ඉතින් එහෙනම්? මේක අහනවා මේක අහනවා. මගෙන් හරස් පුරස්න නාහා. මේ ඊට කලින් මේ මට වතුර සෙම්බුවක් ඕනේ බීලා උගුරකට පොඟව ගන්නට. හා. සුමනා. හා. සුමනා. ආරච්චි මහත්තයාට ඔය වතුර සෙම්බුව පිළිගන්න අපා. මේ සේරම විගඩම්. නූල් සූත්‍ර වගේ නටවන්නේ කවුද කියන්ට දන්නවද? දන්නවද? මුදියන්සේ. මං කිව්වයි කියලා හිතා ගන්නවා. මුදියා මා එක්ක පනට පන ඉන්න පෝසත් මුදලාලියා. තරහ වෙන්න ඔය නොහොබිනා කතා කියන්න එපා ලොකෝ. පොයි උන්දගේ යාළුකම. දවසක මේ සේරම අල්ලගත්තම දැනේ. පොනට පණ වාගේ ඉන්න යාළුවගේ තරම. සුමනා කෝ අතුර මං මගේ තත්ත්වයටත් මායින් නොකර කටින් පෙනහලන වෛරා ගුණාට කෝටු පාර දිදී මහමූකලන්ට යනකල් ගියා විසෝ කෙල්ල තිරික්කලේට නග්ගාගෙන නාමෙලාගේ මූණකට සමතලා කරලා එන්ට හිතාගෙන. මං අහන්නේ කොයි දැන් මය කෙල්ල කියලා. ඇහිම්ම දැක්කද බිසෝයි මේ ඔය ඔය ඔය ඇහෙන්නේ නැතුව කනෙන්ද මං දැක්කේ. ඈ. උන් දෙන්නා හයිරින් කාර් එකක නැගලා මහමූකලන්නට ගියේ මට කොලේ වහලා අල්ලි කොටි වලස් ගෙරියන්ට බිලිවෙන්නද ඈ මය කෙල්ල බිසෝ බිසෝ කෙල්ල දැන් ඔහෙ ගෙවත් මගේවත් නෙවෙයි තේරුණාද එහෙනම් ඒකේ දැන් අර අර අර දුම්බර ඉඳලා ආපු මොකාද එකාගේ දෙන්නා බය වෙන්න ඇති ඔය පස්සෙන් එලවාගෙන ගියේ හින්දා වටින්නේ නෑ නේද එහෙම බය කරලා පස්සෙන් එලවාගෙන යන්න අපෝයි මයදු බෝලාන් ලෝකියේ මේ කඩතුරාව වහගෙන හැමදාම හින්ට පුළුවන් ද දෝනියන් දැකේ හිත රිදෙයි කියලා ඈ ඔය කඩතුරාව කවදා හරි ඇරිලා උන් දෙන්නා එළියට එනකොට මගේ තත්ත්වෙට මොකද වෙන්නේ ඈ පුහු තත්ත්වෙ වගේද අපේ එකම එක දූ දැන් මෙලාකටත් මුණුවා වෙලාද කවුද දන්නේ මං අහන්නේ වෙන කොයි අපච්චියද මේ රෑ බෝ වෙනකල් පිරිකලේ දක්කාගෙන තමුන්ගේ දූපස් එලවන්නේ ඈ ඈ හිත හොඳ පැත්තට එලවගෙන ගියේ මිනිමරු අල්ලාලි කොටි වලසු ඉන්න මූකලන්නකට නේද? ආ මං එහෙම එලවගෙන ගියේ ඇයි? ඈ ඇයි එලවගෙන ගියේ? අපේ කෙල්ල බේරගන්න නෙවෙයිද? ඈ ඒවට උත්තර නැහැ. ඒවට උත්තර නැහැ. බේරගින්න එක්ක මුදියගේ කොල්ලට දෙන්න නැත්තම් අර දිගමඩුල්ලේ මේ කියන චෝවෙන්නේ කාවක් අයියෙන් කියනවා චුරු චුරු ගානේ නැතුව. කොයි තින් බේරගත්තා? මහා මූකලානට යන කල් දුවලා ඒ පැත්ත හොඳ පැත්තක් දෙයි ළමයි දෙන්නව එලවලා දාන්න ඈ මොනවා මොනවා මොනවා ඒ ළමයි දෙන්න කීවේ බිෂෝයි අර හොර දෙටුවයිද ඔය ඒ ළමයා හොරෙක් නෙවෙයි මිනිස්සයෝ ඒ ළමයා හොරෙක් නෙවෙයි සමුන්නේ පපු හිර වෙලා නැහින්ට යනකොටත් ළඟට වෙලා ඉඳගෙන රෑ දාවල් සාතු සප්පායන් කෙරුවා ආදායම් බදු ගෙව්වේ නෑ කියලා මේ දේපොළ සේරෝම නැතිවෙන්න යනකොට හේත් සෑදාවල් නොතකා මාන්සි වෙලා ඒක හරි ගස්සලා දුන්නා. බිසෝට උගන්නලා ඉහලින් පාස් වෙන්න අත දුන්නා. තව අර අර මේ හරි සේරම තවි. හත්මුතු පරම්පරාවටම ගෑවිලා නැති පිටගංකාරයෙක් මේ මුවන් පැලැස්සේ ආරච්චිල මුලා දෑනියගේ <laughs> ඔය යල් පැනපු හනමිටි අහක දාලා ලෝකෙ දිහා බලනවා. බිසෝ ඇයි ඒ ළමයාට එච්චර ලැබි වෙලා ඉන්නේ කියලා හිතලා බලන්න බැරිද මං අහන්නේ. ඒ ලැබියාව අදින් කමුතුයි. අදින් කමුතුයි. වාගේදා මෙලහකටත් ඒ අලි හදිර මේ නකුටු කොටා හරි අර දලයක් බිඳගත්තු වල්ලතා හරි නාමෙලා හොඬවැලේ පටලවලා පොළවේ ගාලා උසික්ක කරලා ඇති කටු අකුලට මිනිස්සයෝ ඒ වගේ නපුරු කතා කියන්නේ ඒ වල්ලාලියා නාමෙල් විතරද හොඬවැල් වලින් පටලවලා විසික කරන්නේ එයි අපේ දුව බිසෝ හා හා අපිට පිටුපා ගියේ අපේ දුවක්ද ඔය ඈ අපේ දුවේ හින්දාද මම මේ සේරම දීපල ලියලා දානවා පිට කෙල්ලෙකුට ඒ හොන්ට මට එක සැරයක් බිසෝ කීවා මේ බූදලෙන් තඹ සතේකවත් දෙයක් එයාට ඕනේ නැtei කියලා. ආහා ඔය කියන්නේ මේ කතාවේ අපබ්‍රංශේ ඒ කියන්නේ ඒ කැලී පැන්න දූගේ අම්මා මට මෙච්චර කල් කොලේ වහගෙන මගේ හතුරට ආවැඩුවා අම්මගේ කීමට දූත් ඔන්න එහෙනම් ඉතින් කාටද කියන්නේ අනේ හැබැයි බොලන් ගෙදර ඇත්තෝ තරුණ ගෑනු පිරිමි උදවියගේ හිත ඇතුළට කාවදින ඔය ආලේ ආදරේ ප්‍රේමේ කියන ඒවා අම්මා අප්පච්චිගේ කීමට කරන ඒවා නෙවෙයි. ඒවට උල්පන් දන් දෙන අම්මට පුළුවන් ඒ මනමාලයා වෙයි කියන නරියාව එලවා දාන්න. ඇයි අප්පච්චි? ඒ මනමාලයා වෙයි කියන ඉලන්දාරියා පන්නා ගන්නේ නැතුව තමන්ගේ ගෙදරටම ඉන්ස දීලා ලෝකේ නැති වැඩ සේරම මේ මිනිස්යාගෙන් කරගෙන ඒ දෙන්නගේ හිත්වලට ආදරවන්ත හැඟීම් මෝරන්ට ඉඩ දීලා බලා හිටියේ. ඒවා මතක නැද්ද? කෝ ඒවට උත්තර. සුමනා සුමනා ගෙනේ මට තව වතුර රෙබ්බුවක් හරි ඔය ලැබිලි කුරුම්බ වතුර ජෝගුවක් දෙකක් හරි. ආමේ දිව ගිරෙන්ට එනවා. සුමනා කවුද අර ගේට්ටුව ළඟ ඉඳගෙන සිගරට්ද සුරුට්ටුද උරන්නේ? කවුද මන්ද උන් එතන වැනෙනවා? ඒ කියන්නේ නාමෙලාද නාමෙලාද ඈ කො කො කො මගේ ගින් කඩය කො කො ඒ ළමයා කවදාවත් සුරුට්ටු සිගරට් බීවේ නෑ මත් වෙන දේවල් බීගෙන වැණුනේත් නෑ සුමනා ගිහින් බලන්න කවුද කියලා එක අතකට මට හිතෙනවා මං උන් පස්සෙන් එලවගෙන ගියේ එක නරකයි කියලා ඒත් මට කේන්ති ආවේ බිසෝ ඇයි මං ගෙනාපු මඟුල් පරස්තාවල් සේරම අහක දාලා මේ පිට ගංකාරයෙක් අල්ලගත්තේ කියන එකටයි. ආ මේ අහනවා ගෙදර ඇත්තෝ ඔය ඇති කීවටම බෑ. පෙළවහට එකතු වෙන දෙන්නා එකතු වෙලා අඹු සැමියෝ හැටියට ඉන්ට බැරි වෙයි කියලා හිතනවා නම් ඒ හැඟීම් වෙනස් කරන්නට මව්පියන්ටවත් අසීරුයි. මතකද ගල්හිරියාපතනේ මහරාලගේ දූගේ යාළු ඉලන්දාරියට ගහලා පන්නලා දාලා හිටන් නෑයෙකුගේ පුතෙකුට බලෙන් බන්දලා දුන්නා. එක මාසෙන් මේ මගුල කැඩුනා. <laughs> ඒ සෙල්ලම් බෑ මේ ආරච්චිල පියාණන්දා එක්කා. ගෙදරින් පැනලා ගිහින් තූත්තු කුඩියේ හිටියත් මං දන්නවා ආපහු ගෙන්න ගන්න හැටි. අන්න ඒක හොඳයි. එහෙමනම් හෙට උදේම ගිහින් බිසෝව මෙහාට එක් කරගෙන එන්න බලන්න. ඊට පස්සේ සණ්ඩු දබර නොවි බිසෝට කාරණාව තේරුම් කර දීලා හිටන් බලන්න නම්මා ගන්න පුළුවන්ද කියලා. හ්ම්. දැන් ඔය දාඩියෙන් තෙමිච්ච මුලාදෑනි කෝට් එක ගලවලා දාලා ඇඟ හොද ගන්නවා හොඳයි. ඇයි කල්පනා කරන්නේ? කල්පනා නොකර බැරි හින්දායි කල්පනා කරන්නේ. දැන් අර හන්දියේ හයරින් කාර්කාරයා කාට හරි කීවොත් බිසොයි නාමෙලයි මිනිහගේ කාර්කේ නැගලා ගියයි කියලා. ඒක පත්තරේ දැම්මටත් වඩා පොරසිද්ධ වෙයි හෙට වෙනකොට. ඉතින් මොකද වෙන්නේ? ආරංචි අර දිගා මඩුල්ලේ බෑනට ඇහුනොත් මිනිහා ආයෙත් නම් මේ පැලැස්සේ පස් පා ගන්නට එන එකක් නෑ. මේ දෙයියන්ගෙම පිටයි එහෙම වුණොත් නම්. මක් කිව්වා මට වුන්නේ මොකද කිව්වේ? හැබැයි එහෙම වුණොත් මුදියාගේ පුතාවට මේ බූදලෙන් වැඩි හරියක් දෑවැද්දට දෙනවයි කියලා පොරොන්දු වෙලා හරවා ගන්නටවත් බලමු. ඔව් ඒ තමයි බූදලේ විනාශ වෙන තැන. මේ හොඳුරන්නේ නැතුව කියන දෙයක් හයියෙන් කියනවා ලොකෝ. ඒ කියන්නේ බිසෝගේ කැමැත්ත නැතුව ඈව ඔහේ කියන ඊලන්දාරි දෙන්නගෙන් එක්කෙනෙකුට බලෙන් බන්දලා දෙනවයි කියන එක නේද? ඈ? නැතුව කොහොමද මගේ සායම තියාගන්නේ? ඒ කොයි දේ කොරන්ට හරි හෙට උදේම ගිහින් කෙල්ල හොයාගෙන එන්න. මට බය මේ වෙනකොටත් මොන කරදරයකට මුණ පාලාද කවුද දන්නේ. එහෙම යමක් කරලා තිබ්බොත් නාමෙලාව මෙලෝපත් කන්ට මං ඉතුරු කරන්නේ නෑ ඔක. ඔය ඔය ඔය මොනවද ඔය දොඩවන්නේ? මං කිව්වේ කෙල්ලේ නපුරු වනමුර්ගයින් ඉන්න පැත්තට එලවලා දාපු එක ගැන. ආ අන්න අන්න ඒ හෝම් නාදෙනම් දිගා මඩුල්ලේ ඉලන්දාරියගේ කාර් එකේ වගේ. ඒයි සුමනා සුමනා දුවලා ගිහින් ගේට්ටුව ඇරලා කාර් එක ඇතුළට ගන්න කියාපාන. ආ. සුමනා ගිහින් ඔය උජන පිළින වැඩේ කරහන්. මං ගිහින් ගේට්ටුව අරින්නම්. එපා එපා එපා ලොකු ලොකු යන්න එපා. මේ අපිට වැඩකාරයෝ ඉන්නවයි කියලා ඒ අලුත් බෑනන්ඩිට අපි පෙන්වන්න ඕනනේ. අපේ තත්ත්වය තියාගන්න ඕන ලොකු. ඈ එතකොට කවුරු මොනවා කීවත් ඔය මනමාලයා අපුව දාලා යන්නේ එකක් නෑ. සුකතා හරි හරි. මං දුවලා ගිහින් ඇඟ හොදාගෙන එන්නම්. මේ සුමනා සුමනා ගිහින් ගේට්ටු ඇරලා ඒ මහත්තයාව ඇතුළට යහපත් වෙන්න කියපන්. තපේනවා ඒ ආපු මිනිස්සයා අර ගේට්ටුවට උඩින් බලන් ඉන්නවා. හැබැයි මේ ඇවිල්ලා ඉන්නේ ඔහේ කියන ඒ බෑනන්ඩියා නන් නෙවෙයි. ඈ මොනවා මොනවා වෙන කවුද එහෙනම් ගේට්ටුව ගාව බලාගෙන ඉන්නේ? ඈ ඔය ඉන්නේ මුදියන්සේ මුදලාලියා මිසක් ඉතින් වෙන කවුද? ඈ අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ රම්‍යා වනිකසේකර අතුල වී සමරවීර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ ශිරවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්දලාල් කලාසූරී මුදලි නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන